Ganga. सदै सदै सदै निवेश te අප ජීවන සංවාදයට එකතු වුණේ රුක්මිණී දේවී සමග ප්‍රිශිලා ඕපාත යන පැරණි ගායක ගායිකාව. මට මතක තිබෙන විදිහට නම් එච්.එම්.වී. තැටියකට මේ විරුදු රචනය ලියා තිබෙන්නේ රත්නපුරේ ආනන්ද කවිරත්න නම් වූ මහා කවියයි.